ඉතින් අද දේශනා කරන්නේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය නිවැරදි මග. දැන් නිවැරදි මග නම් ආරියෂ්ඨාංගික මාර්ගය. තමයි නිවැරදි මාර්ගය. හැබැයි ආරියෂ්ඨාංගික මාර්ගයේ තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන මාර්ගය එක ලෞකික වශයෙන් දේශනා කළා තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුට මේ දුක් සහිත සසරෙන් සදහටම මිදෙන්න ඕන නම් මේ ප්‍රවෘත්තිය පැවැත්ම දුකයි කියලා අනේ මේක මහා පීඩනයක් මහා වදයක් මහා කරදරයක් මහා දුකක් ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් genuත් අස කන නාස්ය දිව ශරීරය සිත කියන ආත්ම ආයතන 6 අධ්‍යාත්මික ආයතන 6 හා ධාතු වශයෙන් බෙදලා වෙන් කරන 18ක් 10මාරක් රූපවලටත් 7මාරක් නාමවලටත් බෙදලා පෙන්වන මේ ධර්මයන්ගේ පැවැත්ම මහ වදයක් කරදරයක් පීඩනයක් මේ අර්ථයක් නැහැ මෙහි වටිනාකමක් නැහැ මේ ගත යුතු දෙයක් නැහැ කියලා තමන්ගේ ඥාණයට, බුද්ධියට, නුවණට වැටහෙනවා නම් එයාට මෙදෙන්න අනිත් පැත්ත දේශනා කරා. ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත. ඒතර අපි තීරණය කරන්න ඕනේ ලෞකික පැත්තද වටින්නේ ලෝකෝත්තර පැත්තද? මේ තථාගතයන් වහන්සේ නම් දේශනා කරන්නේ ලෞකික පැත්ත එක මොහොතකටවත් ඇසිපිල්ලම් ගහන තරම් කාලයක්වත් වර්ණනා කරන්නේ නැහැ. අනනා කළෙත් නැහැ කරන්නෙත් නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ලෝකෝත්තර පැත්තේවත් මේ සසරින් මිදීමම ඒක කියන්නේ සැපක් නැහැ එතන. එතන දුකේ අවසානයක් තියෙනවා. දුක් නිමාවටපත් කිරීමක් තියෙනවා. ඒක නිසා ඒ ස්වභාවයන් දුකයි කියලාම පැහැදිලිවම තේරෙනවා නම් මිදෙන හැටි කිව්වා. ඉතින් කැමැති කෙනෙකුට කැමැති එකක් ගන්න පුළුවන් කිව්වා. බලකිරීමක් බෞද්ධ දර්ශනය තුල නැහැ. අවබෝධය තුල නුවණින් දර්ශනය වීම තුල තමන්ට තම තමන්ට තීරණය කරන්න පුළුවන් තව දුරටත් මේ ප්‍රවෘත්තිය පැවැත්ම මම අරගෙන යනවාද එහෙම නැත්නම් මේ ප්‍රවෘත්තිය මේ පැවැත්ම ගෙන් මං අයින් වෙනවද වෙන් වෙනවද හැබැයි වෙන් වෙන්න හෝ පවත්වන්න පුද්ගලයෙක් නැහැ කියන කාරණය තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කරා. පුජ්‍යරයෙක් නැහැ. සත්‍යයක් නැහැ. කෙනෙක් නැහැ. තියන්නේ ක්‍රියා පහක්. ආයතන හය අරන් බැලුවත් එතන තියෙන්නේ ක්‍රියා හයක්. ධාතු වශයෙන් අරගෙන බැලුවත් එතන තියෙන්නේ ක්‍රියාවන්. නාම රූප වශයෙන් අරන් බැලුවත් නාම රූප දෙකේ තියෙන ක්‍රියාවන්. කර්මය හා පුනර්භවය කියන දෙක සංසන්දනය කළා බැලුවත් දැන් තියෙන ක්‍රියාවක්. සත්‍යයන්ගේ පැවැත්මට දේශනා කරපු නිවැරදි කාරණා දෙක කම්ම නියාම, චිත්ත නියාම කියන ධර්මතා දෙක අරන් බැලුවත් ඒ දෙකේ තියෙන ක්‍රියාවක්. ඒ නිසා මේ ක්‍රියාවේ ඇති වටිනාකම මොකද්ද කියලා තමයි හොයන්න ඕනේ. එතකොට තමන්ට තේරෙනවා මේ ගැලවෙන එක හොඳයි කියලා. මිදෙන එක හොඳයි. මේ ප්‍රවෘත්තිය නවත්තන එක හොඳයි කියලා. අන්න එතනට මනස සූදානම් නම් දැන් මෙතන ඉඳලා දේශනා කරන ධර්මයන් තේරෙවි. එතනට සූදානම් නම් මනස. ඒ කියන්නේ සසරින් ගැලවෙන්න. දැන් මේ ප්‍රාර්ථනාවක් තියෙනවා නිර්වාණ අවබෝධය පිණිස. ඒතර නිවන කියන්නේ තියෙන තැනකුත් නෙමෙයි නැති තැනකුත් නෙමෙයි. නිවන ඇති තැනකුත් නැහැ. හැබැයි නැති තැනකුත් නැහැ. මේ තියෙන නිවන කියලා පෙන්වන්න තැනක් නැහැ. හැබැයි අවබෝධ කරන්න ඕනම තැනක පුළුවන්. ඒ කියන්නේ නැති තැනකුත් නැහැ. ඒක නිසා මේ ධර්මය හරි සූක්ෂමයි. සියුම්. ඒ සියුම් ධර්මය මනසට හසු කරගන්න ඕනේ සියහ මන අනුවන සතිය හා යෝනිසෝ මනසිකාරය. එහෙනම් නිවැරදි මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර පැත්ත. ඒ ලෝකෝත්තර පැත්ත වැඩෙනකොට ඒ වඩා ගැනීම සඳහා ඒ නිවැරදි මඟ යාම සඳහා තථාගතයන් වහන්සේ කරුණු රාශියක් පෙන්වලා තියෙනවා. ඒයින් ඕනම කරුණක් කරන් විභාග කරන්න පුළුවන්. පරීක්ෂා කරන්න පුළුවන්. දැන් අපිට ගන්න පුළුවන් තථාගතයන් වහන්සේ දේශනා කරන විතර්ක කියලා එකක් තියෙනවා. විතර්ක කියන්නේ කල්පනා කරන. කල්පනා කරන තැනම තව ධර්මතාවයක් තියෙනවා ਵਿਚාර කියලා. ඒ කියන්නේ සොයා බලනවා. යම් දෙයක් පිළිබඳව අපි කල්පනා කරනවා නම් ඒ කල්පනා කිරීම එතනම තියෙන සොයා බැලීමේ ස්වභාවය. ඒ කල්පනා කරන දේ පිළිබඳව. ඒතර අපි ගාමෝ දැන් විතර්කයේ සඳහා අපි ගන්නවා ඒකේ තියෙනවා විතර්ක හයක්. රූප විතර්ක, ශබ්ද විතර්ක, ගන්ධ විතර්ක, රස විතර්ක, පොට්ටබ්බ විතර්ක, ධම්ම විතර්ක. තේ හයම තමයි ਵਿਚාර හැටියට දේශනා කරන්නේ. රූප ਵਿਚාර ඒ කියන්නේ රූප පිළිබඳ සබැලීම. අර විතර්ක කියන්නේ කල්පනා කරනවා. ශබ්ද ਵਿਚාර ශබ්ද පිළිබඳව සොයා බලනවා. ගන්ධ ਵਿਚාර ගඳ සුවඳ පිළිබඳව සොයා බලනවා. රස විචාර රසයන් පිළිබඳව සොයා බලනවා. හැබැයි සොයා බැලීම එන්නේ කල්පනා කිරීම තුළ. නැත්තම් එන්නේ. හොඳට බලන්න කල්පනා කරලා හිතලා බලන්න ඕනේ. රස විචාර පොට්ටබ විචාර පහස පිළිබඳව කල්පනා කරුවොත් ඒ පිළිබඳව සොයා බැලීමක් තියෙනවා. කල්පනා කරන්නේ නැත්තම් ඒ තාක්කල් සොයා බැලීමක් නැහැ. ධම්ම විචාර ඒ කියන්නේ රූප හෝ නාම ධර්මයන් පිළිබඳව කල්පනා කරනවා නම් නැවත නැවත ඒ පිළිබඳව සොයා බැලීමක් තියෙනවා. දැන් අපි ගන්නවා රූප විතර්ක. දැන් රූප කියන්නේ ඇහැට පේන බාහිරින් තියෙන සියලුම දේවල්. ඒකට තමයි රූප කියන්නේ. ඒතර ඒ රූප පිළිබඳව අපි අර ආර්ය ආර්යෂ්ටාංගික මාර්ගයට අපි වැටෙන ආකාරයට මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි මගට වැටෙන්නේ. නැත්තම් නොමග. ඒතර බාහිර රූපය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම එක තමයි සමාධිටි. දන්නවනේ ඒක. සමාධිටි සමාසංකප්ප සමාවාචා සමාකම්මන්ත සමාජීව සමාවායාම සමසති සමාසමාධි. ඒතර දැන් බාහිර රූපයක් අපි විතර්ක කරනවා කල්පනා කරනවා. හැබැයි කල්පනා කරන්න ඕනේ සමාධිටියට ගැළපෙන ආකාරයට. තොර බලන්න ඕනේ අපි කල්පනා කරන රූපය පිළිබඳව අපි නිවැරදි ලෞකික පැත්තට නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තට අපේ මනස නැඹුරු වෙනවද? ඒ කියන්නේ සසරින් එතර වෙන පැත්තට. සසරින් මිදෙන පැත්තට. සිත නැඹුරු වුණොත් අපි නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තයි වෙනවා. ඒ නැති තාක්කල් ආර්ය ශ්‍රාංගික මාර්ගයට බහැලා නැහැ. හැබැයි එතන තියෙනවා දැන් කර්මය හා කර්මඵල විශ්වාස කිරීම ලෞකික සම්මාදිට්ඨියක්. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. හැබැයි ඒකත් ඕනේ. කර්මය හා කර්මඵල විශ්වාස කිරීම ඕනේ. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නම් මෙන්න මේ ආකාරයට මේ කරුණු ටික වැඩෙන්න ඕනේ. එතකොට තමයි නිවැරදි වූ සම්මාදිට්ඨියට එන්නේ. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදි පැත්ත. අරක වැරදි පැත්ත නෙමෙයි. ඒකත් නිවැරදි කර්මය හා කර්මඵල විශ්වාස කිරීම. නමුත් අපට අවශ්‍ය කරන්නේ සසරෙන් මිදෙන්න. සසරින් ගැලවෙන්න. කියන්නේ නිවන් දකින්න. එහෙනම් අපි විතර්ක බාහිර රූපයක් අරගෙන කල්පනා කරනවා. ඒතර කල්පනා කරන්න ඕනේ ඒ කල්පනා කිරීම තුළ අපේ සිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. එතන නැත්තම් ඒ රූපය පිළිබඳව ඇල්මක් ආසාවක් කැමැත්තක් ඡන්දයක් නැත්තම් අපි බහැලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි ලෝකෝත්තර පැත්තට. ඒ රූපය පිළිබඳව විතර්ක කල්පනා කරනවා නේද? අපි රූපයක් දැක්කම මේ පිළිබඳව කල්පනා කරන එක තමයි ස්වභාවය, සිතේ ස්වභාවය. ඒතර කල්පනා කිරීම තුළ ආසාව නැත්තම් අමනාපයක් නැත්තම් එහෙනම් මෝහය එතන නැහැ. ඒ රූපයේ පිළිබඳව ආසා සහිත සිතක් නෙමෙයි නම්, දේශ සහිත සිතක් නෙමෙයි නම් එතන මෝහයක් නැහැ. එහෙනම් අකුසල මූල ධර්ම තුනම එතන නැහැ. එහෙනම් නිවැරදි. මොකද ලෝභයේ අවසානයේ නිවන. දේශයේ අවසානයේ නිවන. මෝහයේ අවසානයේ නිවන. එහෙනම් අපි රූපයක් විතර්ක කරනකොට එහෙන් දැකපු රූපය ඒ පිළිබඳව සිතක් හැදෙනවා. එතකොට සිත පිළි කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ඒ වුණාන් පස්සේ අපි ඒ පිළිබඳව විඳිනවා. ඒ රූපය පිළිබඳව හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම තුළ සිත බලවත් වෙනවා. එතන ඉඳලා විතර්ක වලට යනවා. බලවත් වුණාම තමයි විතර්ක වලට යන්නේ. තේරෙන්න ඕනේ මම කියන දේ පැහැදිලි වෙන්න ඕනේ. ඒතර එතනින් තමයි විතර්කයට යන්නේ. ඒතර විතර්කයට එතනදී යනකොටම එතන ලෝභය තියෙනවා. එයි සිතට පවතින අපි කාලයක් දුන්නා. සිතේ ප්‍රවෘත්තියට කාලයක් දුන්නා. ඒ කාලය දුන්නේ අර රූපය පිළිබඳව කල්පනා කිරීම තුළ. එතකොට ඒ රූපය ලස්සන නම් දැකුම් කළු නම් අපි ඒ රූපය පිළිබඳව විඳිනවා. ඒ රූපය පිළිබඳව විඳිනවනේ. ඔව්. එතකොට ඒ රූපය අපි අප්‍රිය නම් අමනාප නම් අපේ සිතේ ගැටීමක් වෙනවා. එතකොට විඳින දේ හඳුනාගත්තා. නරකද හොඳද? එතකොට විනිශ්චයකට එනවා අපි මේක නරකයි මේක හොඳයි. එතකොට හඳුනාගත්තෙත් වැරදි ආකාරයට. ඒ තීරණය කළා හොඳ හෝ නරක. හැබැයි එහෙම තීරණය කරන්න බැහැ. ඒ තීරණය කරන්න බැරි බාහිර රූපයක තියෙන ක්‍රියාවක්. ඒ බාහිර යම් රූපයක් ඇත්නම් මේකේ වර්ණයක් ගාලා තියෙනවා. ඕනම රූපයක වර්ණයක් තියෙනවනේ. ඒතර අපි ඒ වර්ණය පිළිබඳව විඳීමක් ගන්නවා අපේ මනසට. නැද්ද? ඒ වර්ණය හොඳයි. ලස්සන එක පැහැපත්. දෙහැමනේ ඔය ඇඳුම් පැළඳුම් එහෙම තෝරන්නෙත් ඒකින්දනේ. තොර දැන් ගෙවල් දොරවල් අලංකාර කරන්නේ බිත්ති එහෙම පාට කරනකොට අපි කියනවා මේ වර්ණය ගැලපෙන්නේ මේක හරියන්නේ නැහැ. එහෙම කියනවා. ඒතොර වර්ණය අපි රැවටිලා තියෙන්නේ. එතකොට ඒ ස්වභාවයේ රැවටිලා ඒතොර සංඥාව අපිට වැරදිලා තියෙන්නේ. සංඥාව ගත්තේ වැරදි ආකාරයෙන්. එතකොට රූපය ගත්තේ ඒක අපි හතරස්සෝ දික්කෝ පෙතලිහෝ කෙටිහෝ යම් ආකාරයකින් අපේ මනසෙන් අපි විතර්ක කරේ ඒ විතර්කයක් වැරදි. ඒතර සංඥාවත් වැරදි. ඒතර මේ පිළිබඳව විඳීමේ සිතක් ආවනම් එතනත් වැරදි. මොකද විඳින තැන තමයි හඳුනාගන්නේ හඳුනා ගැනීම තුළ තමයි සිත බලවත් වෙන්නේ. දැන් එතකොට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තට බැහැලා නැහැ කියන්නේ අපට මේ රූපය පිළිබඳව කෙලස් වැඩෙනවා. කෙලස් වැඩෙනවා නේද? ලෝභය ඇති වෙනවා. ඒ කමනාපන ද්වේෂය ඇති වෙනවා. එතකොට ඒ දෙකට අපි සිත තුළ ඉඩ දුන්නේ මෝහය නිසා ඒ රූපය තමන් අයිති කරගත්තා නම් ඒක අලංකාර වටින දර්ශනීය රූපයක් තමන් අයිති කරගත්තා නම් මාණය ඇති වෙනවා. ඒ රූපයේ පිළිබඳව නිවැරදිව දැක්කේ නැත්නම් දිට්ඨිය ඇති වෙනවා. එතන රූපයක් නෑ එතන තියෙන ක්‍රියාවක්. ක්‍රියාව දැක්කේ නැහැ රූපයක් දැක්කේ. එතකොට දිට්ඨිය වැරදි. හරිද? එතකොට එතන දිට්ඨියක් තියෙනවා. එතකොට ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා, මානය තියෙනවා, දිට්ඨිය තියෙනවා. ඉතින් මේ රූපය පිළිබඳව බෞද්ධ දර්ශනයට අනුව කල්පනා කරනවා බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපය සතර මහා ධාතු කියලා. සැකයක් ඇතර මේ සතර මහා ධාතුද නෑ මේ රූපයක් තියෙන. සැකයක් ඇති වෙනවා. තේරෙනවද කියන එක. ඒතකොට විචිකිච්ඡාවක් තියෙනවා. දේ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්න සිත උත්සාහ නැහැ. උනන්දු නැහැ. ඒකට කියනවා තීන මිද්ද කියලා. අලසකම, කම්මැලිකම, අකර්මණ්‍ය බව. නිවැරදි ආකාරයෙන් අවබෝධ කරගන්න මනස සුදුසු නැහැ. තීන මිද්ද. එතකොට සිත උද්දච්ච. උද්දච්ච කියන්නේ සිත වික්ෂිප්ත වෙනවා. ඒ අරමුණ හරියාකාරව නිවැරදි කරගන්න මනස සූදානම් නැහැ. තේරෙනවා. එතකොට ඒ සියලු විතර්ක වැරදිනේ. සියලු විතර්ක වැරදි. ඒතොර ඒ පිළිබඳව සොයා බැලීමත් වැරදි. ඇයි වැරදි කියන්නේ? එතන තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. බාහිර රූපේ. එතනට සිත ගත්තානම් අර ශණයෙන් අර බාහිර රූපය දැකපු ගමන් සිත එතනට ගත්තානම් විදීමට යන්නෙත් නැහැ. හඳුනා ගැනීමට යන්නෙත් නැහැ. හඳුනා ගන්න දෙයක් නැහැ නේ. ක්‍රියාව තුළ ඒ ක්‍රියාව අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවක්. තේරෙනවද? බාහිර රූපේ තියෙන අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවක් තියෙන්නේ. ඒ නිසා තමයි ඒකේ වෙනස් වීම විපරිණාමය අපට පෙන්වන්නේ. හැබැයි ඒක අපිට ඇහැට දැర్శණය වෙන්නේ කාලයක් ගිහිල්ලා. මනසට දැర్శණය කරගන්න ඕනේ නිවැරදිව සනක්ෂණයක් පාසා ඉපද බින්දිනවා. ඒක තමයි පරම සත්‍යය. ඒ බාහිර රූපේ තියෙන ක්‍රියාවක්. එහේ තියෙන ක්‍රියාවක්. ඒතරේ බාහිර රූපයේ තියෙන ක්‍රියාව තමයි සතර මහා ධාතු ඕනම රූපයක් ගත්ත සතර මහා ධාතු. එයි එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මහණෙනි මේ මුළු විශ්වයේම තියෙන ක්‍රියාවක් ඒ ක්‍රියාව නාම රූප දෙකේ. එතනින් එහාට දෙයක් නැහැ. නාම රූප දෙකයි. එතකොට අපි මේ ඇහෙන් දකින රූපය හෝ ඇස දෙකම ඇතුළත් කරන්න වෙන්නේ රූපයට. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවටයි රූපේ කියන්නේ. දේ පිළිබඳව විතර්ක කරන්නේ මනසින්. ඒ කියන්නේ සිතින්. එතකොට නාමයයි. දැන් නාම රූප දෙකන්නේ ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද කියන එක? ඔව්. එතකොට මේ නාම රූප දෙක ක්‍රියාත්මක වීම තුළ අපි දැන් අර තථාගතයන් වහන්සේ දේශනා කරා සත්‍යාගයේ පැවැත්මට කරුණු දෙකයි. කම්ම නියම චිත්ත නියම. දැන් එහෙනම් ওই දෙකෙන් ඕනේ විසඳ ගන්නත් ගැටලුව. ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්තියේ අවසානය තමයි නිවන කියන්නේ. සිත තවත් භවයකට සම්බන්ධ වුණොත් කවදාවත් නිවනක් නැහැ. එක්ක බිත්තරයක් ඇතුලේ බහිනවා. එක්ක මෞකුසක බහිනවා. එක්ක කුණු කාණු පල් වතුර වලට බහිනවා. එහෙම නැත්නම් ඕපපාතිකව බහිනවා. බහින්නේ සිතයි. කය යන්නේ නැහැ භවයට. ඒතර බහින්නේ සිතයි. ඒතර සිත බහින්න නම් තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන ආකාරය කර්මයක් ඕනේ. ඒ ධර්මතා දෙකයිනේ පෙන්වන්නේ ප්‍රවෘත්තියට. සත්‍යාගේ පැවැත්මට මේ ගමනට පෙන්වන්නේ කරුණු දෙකයි. ඒතොර දෙක තමයි කම්ම නියාම චිත්ත නියාම. විශ්වයේ පැවැත්මට කරුණු තුනක් දේශනා කරපු බව දන්නවනේ. බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. නියාම ධර්ම පහයිනේ. එතකොට බීජ නියාම, ඍතු නියාම, ධම්ම කියන්නේ විශ්වයේ පැවැත්මට දේශනා කරනවා. සත්‍යාගේ පැවැත්මට දේශනා කළේ කරුණු දෙකයි. ඒ දෙකම නාම ධර්ම. කර්ම කියන්නේ නාම ධර්ම. එතකොට චිත්ත කියන්නේ නාම ධර්මයක්. චිත්ත කියන්නේ සිත. ඒතර සිතේ ප්‍රවෘත්තියට ප්‍රත්‍ය වෙන්නේ කර්මයයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ. එහෙනම් අපි නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහිනවා නම් අපි කර්ම සකස් නොවන ආකාරයට සිත පවත්වන්න ඕනේ. පිළිගන්නවද? පැහැදිලිද කියන එක? කර්ම සකස් නොවන ආකාරයටයි සිතේ ප්‍රවෘත්ති ගෙනියන්න ඕනේ. ඒතර කර්ම සකස් වෙන්නේ ඇයි? අර රූපය අපි ගන්නේ සම්මුතිය. සම්මුතියෙන් ගත්ත ගමන් ඒ රූපේ හැඩයක් පෙන්වනවා අපට. පෙතලිද, දිග්ද, කෙටිද ඒ ආදී වශයෙන් හැඩයක් පෙන්වනවා. වර්ණයක් පෙන්වනවා. අපි ওই දෙකට අහු වෙනවා. මනස අහු වෙන ওই දෙකට. අර නිවැරදි ක්‍රියාව දකින්නේ නැහැ. ඒ කියන්නේ පරමාර්ථය විද්‍යාමාන නැහැ, සම්මුතියයි විද්‍යාමාන. ඒතර සම්මුතිය විද්‍යාමාන වෙලා තියෙන තාක්කල් අපි අහුවෙන්නේ කෙලෙස් වලට. පරමාර්ථය විද්‍යාමාන වුණාම අපිට කෙලෙස් වැඩෙන්නේ නැහැ. ඒතර කෙලෙස් වැඩෙන්නේ නැත්තම් කර්ම සකස් වෙන්න විදිහක් නැහැ. සිතේ කෙලෙසීම තමයි කර්ම සකස් කරන්නේ. ඒක පැහැදිලිවම දේශනා කළා ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට. කෙලෙසීම මහණෙනි කෙලෙසීම නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක විඳිනවා. ඒ තමයි බුදුදහම ඉදිරිපත් කරන න්‍යාය. ඒතර වට තුනක් එතන තියෙන්නේ. එහෙනම් කෙලෙසෙන්නේ වැරදි ආකාරයට ගත්තොත් විතර්ක කළොත් වැරදි ආකාරයට එතන කෙලස් වැඩෙනවා. තේරෙනවද? දැන් අනිත් එතකොට දැන් කම්ම නියාම චිත්ත නියාම කියන ආකාරය අපි නිවැරදිව දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. කරුණු දෙකයිනේ පෙන්වන්නේ. එහෙනම් සිතේ ප්‍රවෘත්තිය සෑම මොහොතකම මේ කර්ම වැඩෙන්නේ නැති ආකාරයට කර්ම සකස් වෙන්නේ නැති ආකාරයට අපි සිත පවත්වන්න ඕනේ. ඒක පවත්වන්න නම් ධර්මතා දෙකක් ඕනි. සතිය යෝනිසමනස්කාරය. ওই ධර්මතා දෙක නැතුව කරන්න බෑ. තේරෙනවද? සතිය කියන්නේ සිහිය. එතකොට නිවැරදි සිහිය. එතකොට නිවැරදි සිහියට සිතාපුවාම අර රූපය දකිනවා නිවැරදිව. එතන තියෙන යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ මන අනුවන. එතකොට සම්මුතිය බැහැර වෙනවා පරමාර්ථය විද්‍යාමාන වෙනවා. පරමාර්ථය විද්‍යාමාන වෙලා තියෙන තාක්කල් සම්මුතිය විද්‍යාමානයි. අපේ දැන් අපිට වැරදිලා තියෙන්නේ අපි සම්මුතිය තුළ විද්‍යාමානයි මනස. මෙයා පුජ්‍යලේ. මෙයා කාන්තාවක්. මෙයා ලදරුවේ. මෙයා පොඩි ළමෙක්. මෙයා මහලු වයසක කෙනෙක්. මේක කැමරාවක්. මේක දහත් තට්ටියක්. මේක මල් මේ එකක් වාස් එකක් මේ ස්ටූල් එකක් දැන් මේ ඔක්කොම අපි සම්මුතියෙන් නෙමෙයිද විද්‍යමාන කරන් තියෙන්නේ මේක ඇස මේක කෙස් මේක ලොම් මේක කන් දෙක මේක නාසය මේක දිව මේක ශරීරය ඔක්කොම සම්මුතියෙන් අරන් තියෙන්නේ එතකොට අපි විතර්ක කරන්නේ කල්පනා කරන්නේ සම්මුතිය තුල නම් අපේ මනස අර ප්‍රවෘත්තිය විතර්ක කියන්නේ කල්පනා කරනතර පැවැත්ම කල්පනා කරන්නේ සම්මුතියෙන් නම් මේ ධර්මය කවදාවත් තේරෙන්නේ නැහැ කවදාවත් තේරෙන්නේ ඇයි? කෙලස් එතන වැඩෙනවා. ඒතර නිවැරදි ආකාරයෙන් කල්පනා කෙරුවොත් ඊට පස්සේ සොයා බලන්නේ නිවැරදි ආකාරයට. විතර්කය ළඟ ਵਿਚාරය තියෙන්නේ. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා. පැහැදිලිද කියන එක? දැන් අපි එහෙම වෙනවද නැත්? කල්පනා කරන දේ පිළිබඳවනේ හොයලා බලන්නේ. එතකොට එහෙනම් කල්පනා කරන්නේ වැරදි ආකාරයට නම් සොයා බලන්නේ වැරදි ආකාරයට. දැන් එතකොට එහෙනම් පැවැත්මක් තියෙනවා. එතකොට ඒක නිවැරදි සම්මාදිට්ඨිය නෙමෙයි. එතකොට නිවැරදිව කල්ප ඒ කියන්නේ විද්‍යාමාන වුණොත් පරමාර්ථය සමාධිට්ඨිය. ඒ විල ලෝකෝත්තර පැත්ත. එයි සිත නිවෙනවා අර කෙලස් හටගන්න විදියක් නැහැ. ලෝභය එන්නේ නැහනේ පරමාර්ථය දැක්කහම. දැන් සතර මහා ධාතු දර්ශනය වුණොත් ලෝභයක් එනවද? ලස්සන රූපයක්, ඒකේ හැඩය, ඒකේ ස්වභාවය, ඒකේ වර්ණය ගත්තොත් ලෝභයක් එනවා. එහෙනම් අපි සතිය හා යෝනිසෝ මනසිකාරය සිය තියෙන තැන මනනුවණ තියෙනවා. සිය නැති තැන මනනුවණක් නැහැ. එහෙනම් අපි නිවැරදිව දැක ගන්න ඕනේ, නිවැරදිව දැනගන්න හා නිවැරදිව දැක ගන්න ඕන කියන්නේ ඒකයි. දැන් ඔතනදී ඒතර කම්ම නියාම, චිත්ත නියාම කියන එක ඒතර කර්ම වැඩෙන්නේ නැති ආකාරයට සිතේ ප්‍රවෘත්තිය ගෙනියන්න ඕනේ. එතනින් යට කිසි ගැටලුවක් නැහැ. මොකද කර්මයක් ඕනේ ඊගා භවයට යන්න. බිත්තරයක් ඇතුළට අපේ මනස ඇතුල් කරනවා නම් ඒ සිත නැවත ප්‍රතිසන්දියක් කරා යනවා නම් බිත්තරයක් ඇතුළට ඒකට කර්මයක් ඕනේ. කර්මයක් නැතුව එතනට බහින්න බෑ. හැබැයි මේ බිත්තරයක් ඇතුලේ හටගත්ත ධර්මතා පහත් අපේ මේ තියෙන ධර්මතා පහම තමයි. අපි කියමු දැන් බිත්තරයක් ඇතුළේ අපි කුකුල් පෙට්ටියක් ගත්තා. ඒ රූපයක් තියෙනවා. නැද්ද? රූපයක් තියෙනවා. ඒ සතාට විඳීමක් තියෙනවා. වින්දනයක්. ඒතර ඒ සතාගේ ආහාර පානේ සතා හඳුනා ගන්නවා. වර්ගය හඳුනා ගන්නවා. එයාලගේ. ඒතර රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා. ඒ සතාට බලවත් වෙනවා. දෙකනේ අර කොටා ගන්න එහෙම. නේද? ඒගොල්ලෝ කොටා ගන්නවා. එතකොට ඒ සිත බලවත් වෙලා, දේශයෙන් බලවත් වෙලා. ඒතර ආශාවෙන් බලවත් වෙලා පොරක ආහාර ටික ගන්නවා. ඒතර ආශාවෙන් බලවත් වෙලා. ඒතර චේතනා වෙන සංස්කාරයක් තියෙනවා. ඔය සියල්ල දැනගන්නේ විඥාණයෙන්නේ. ඒතර විඥාණිකුත් තියෙනවා. ඇයි ඒගොල්ලෝ පිටරයක් ඇතුලේ බැස්සේ? එයාට තිබ්බනේ මාලිගාවක ගිහලා උපදින්න. ඇයි එතනට ගියේ නැත්තේ? ඒක තමයි කම්ම නියම චිත්ත නියම කියන්නේ. දැන් පැහැදිලිද ඒතකොට? දැන් ඒතකොට අපි මෙහෙතනට යන්නේ නැහැ කියලා හිතනවද? යනවා. ඇයි යන්නේ? රූපය ගත්තේ වැරදි ආකාරයට විතර්ක කළේ වැරදි ආකාරයට વિચાર කළේ. කර්ම සකස් වෙන ආකාරයට. ඒතොර ඒ කර්ම සකස් වෙන ආකාරයට කල්පනා කෙරුවොත් සවා බැලුවොත් ඒ කර්මයට අදාළ තැන ප්‍රතිසන්දි ගන්නවා. එතකොට අපි කුසල් කරනවා. manussාත්ම හැක ලබලා අපි කුසල් කරනවා. ඒතොර කුසල් කරපුවාම අපි ගන්න කුසල ආරම්මණයක්. අවසාන ආරම්මණය කුසල. එතකොට අපි නැවත එනවා manuss ලෝකෙට. manuss ලෝකයට આવතෝ පහයි තියෙන්නේ. රූප, වේදනා, සංඥා සංකාර විඥාන. ඒ වගේම ආයතන 6යි තියෙන්නේ. ඇස. ඉතින් කිකිලි පෙටියට නැද්ද ආයතන 6? ඇසක් තියෙනවා. කනක් තියෙනවා. නාසයක් තියෙනවා. දිවක් තියෙනවා. ශරීරයක් තියෙනවා. සිතක් තියෙනවා. එතකොට වෙනස මොකද? කම්ම නියම චිත්ත නියම. දැන් පැහැදිලිද? එතකොට එහෙනම් අපි කැමැතිද? හැබැයි අපි එතනටපත් වෙලා නැහැ කියලා හිතනවාද? සිය දහස්වර අපි ආකාරයෙන් ප්‍රතිසන්දි අරන් තියෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ විශ්වයේ ඕනම කෙනෙක් Taman නොලබපු සත්ත්ව ආත්මයක් නැහැ. ඕනම සත්ත්වෙක්. අපි සෑම කෙනෙක්ම වෙලා තියෙනවා. වෙලේ ඒ උනේ ඇයි? කම්ම නියම චිත්ත නියම. එහෙනම් දැන් අපි එතකොට අර සතාට බෑ මේ කර්මශේ කරන්න. ඒ සතාට කර්මශේ කරන්න බෑ. අනිත් කාණේ තමයි මේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුන්ටත් බෑ. මොකද ඒගොල්ලන් අතිශය ඉහළ කම්සපක් විඳින්නේ. තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කළ කාමසුකල්ලිකානුയോഗහ අත්තකිලමතානුയോഗ කියන මේ ධර්මතාව දෙකෙන් වෙන් වෙන්න ඕනේ. කියන්නේ ඕනෑමට වැඩි ශරීරයට දුක් දීමෙන් මේ විමුක්තිය ලබන්න බෑ. හරිද? ඒතර ඕනමට වැඩි දුක් විඳින කෙනෙකුට මේ මනස මේ ආකාරයෙන් මෙහෙවන්න බෑ. ඒ කියන්නේ නිවැරදි ආකාරයට නිවැරදි ආකාරයේ සම්මාදිට්ඨියට ගන්න බෑ. එයා අධික දුක් විඳින නිසා. එයා ඒ දුකෙන් ගැලවෙන්න හොයනවා කල්පනා කරනවා විමසනවා විසක් මේ ධර්මය අවබෝධ කරගන්න එයාගේ මනස සූදානම් නැහැ අර අතිශය දුක් විඳින නිසා තේරෙනවද අතිශය සැප විඳිනවා නම් ඒ කියන්නේ කම් සැප විඳිනවා නම් ඒ අයලා ඒකට ඇලිලා ඉන්නවා ඒ ආස්වාදය හොයනවා ඒ ආස්වාදේ ඇලිලා ගිලිලා ඉන්නවා එයාටත් මේක තේරෙන්නේ නැහැ එයා හිතන්නේ මීට වැඩිය සැපක් කොහෙද තියෙන්නේ මෑහෙන් දකින්න තියෙනනම් මනරම් රූප, කනින් අහන්න තියෙනනම් හොඳ මිහිරි ශබ්ද, නාසයෙන් විඳින්න තියෙනනම් හොඳ සුවඳ, දිවෙන් විඳින්න තියෙනනම් ප්‍රණීත රස, ශරීරයෙන් ලබන්න තියෙනනම් උපරිම පහස, මනසෙන් ගන්න අරමුණු හරි ප්‍රණීතයි. එහෙනම් මොකද්ද තව හොයන්නේ? ඒකයි කාමසුකල්ලිකාණියෝගේ අතහරින්න කිව්වේ. එතකොට ඒ දෙක අතහරපු කෙනෙකුට මනස මධ්‍යස්ථව පවත්වන්න පුළුවන්. ද අපිට පුළුවන්. පුළුවන් අපිට පුළුවන්. හැබැයි ඒ ඉහළ ආකාරයෙන් සැප විඳින අයටත් සංසාර පුරුද්දක් අනුව නම් මෙතනට එන්න පුළුවන් ඒගොල්ලන්ට. සසර පුරුදු කරලා තියෙනවා නම් මේ සසරෙන් ගැලවෙන්නේ කොහොමද කියලා ඒගොල්ලන් පෙර සංසාරේ දන් දීලා තියෙන ආකාරයට වර්තමාන භවයේ අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන් එතනදී තේර තේරුම් ගන්නවා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු කියන ඒවා අපිට මොනතරම් සම්පත් තිබුණත් මේ ටික එනවා කියලා. ඒ විල සංසාර පුරුද්දේ මනස නිවැරදිව මෙහෙ මෙහෙවලා තියෙනවා. එයාට තේරෙනවා. පැහැදිලිද කියන්නේ? ඉතින් එහෙනම් අපි තමයි වඩාත්ම සුදුසු අය. අපි අනන්ත දුක් විඳින්නෙත් නැහැ. අපි ඉහළ සැප විඳින්නෙත් නැහැ. එහෙනම් අපි මධ්‍යම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මැදුම් පිළිවෙත. එයාලට තමයි මේක පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් ඔයාලට පුළුවන්. පුළුවන් නේ? එහෙනම් හැබැයි නිවැරදිව ගන්න ඕනේ. ඒතකොට නිවැරදිව ගන්නකොට තව තියෙනවා බෝධිඅංග වැඩෙන්න ඕනේ. නිවැරදිව දකින්නකොට යම් දෙයක් ඒ විතර්ක ਵਿਚාර කිරීම තුළ අපට බෝධිඅංග වැඩෙන්න ඕනේ. බෝධි කියන්නේ නිවනට. බෝධි කියන්නේ බුද්ධිය. ඒතර බුද්ධිය නම් නිවනමයි නිවනම තමයි බුද්ධිය කියන්නේ. ඒතර ඒ බෝධිඅංග වැඩෙන්නත් ඕනේ. ඒතර අපි යම් ධර්මයක් කරන් මෙනෙහි කරනකොට අපි බලන්න ඕනේ බෝධිඅංග වැඩෙනවද කියලා. බෝධිඅංග 7යි තියෙන්නේ. බුදුරජාණන්සේ දේශනා කළේ 7යි. සතිය. ඒ කියන්නේ සිහිය. එහෙනම් අපි සිහිය එතන මනාව පිළිහිදලා තියෙන්න ඕනේ. සති සම්බෝධි අංගය කියලා අහලා තියෙනවා, දන්නවා, තේරෙනවා. ඒතකොට සති කියන්නේ සිහිය. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සිහිය වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදිවම සිහිය පවතිනවා. අර රූපය හතරස්ද, පෙතලිද, දිග්ද, කෙටිද අදාළ නැහැ. එතන තියෙන්නේ ක්‍රියාව දකිනවා නම් එතන සිහිය පිහිටලා තියෙනවා. එතන යෝනිසෝ මනසිකාරය තියෙනවා. මනා නුවණ එතන තියෙනවා. මනා නුවණ එතන තියෙනවා කියන්නේ සති සම්බෝධි අංගයට ඊගාව එක. ඒක මොකද්ද? ධම්මවිචි සම්බෝධි අංගය. ධම්මවිචි කියන්නේ ප්‍රඥාව. දෙතර ප්‍රඥාව කියන්නේ මනා නුවණ. දැන් එතකොට නිවැරදිව දකිනවනම් එතකොට සම්මුතියෙන් බැහැර වෙලා අපි පරමාර්ථය විද්‍යාමාන වුණාම අපි ඇවිල්ලා තියෙනවා නිවැරදි ආකාරයේ සම්මාදිට්ඨියට. තේරෙනවද? ඇයි මේ නිවැරදි ආකාරයට ගන්නෙ? නිවනට අවශ්‍ය කරනවා පිරිවර. පිරිවරත් එක්ක යන්නේ. පිරිවර තමයි සමාධිටි සමා සංකප්ප සමා වාචා සමා කම්මන්ත සමා ආජීව සමා වායාම සමා සති මේ අංග 7 වට වෙලා ඉන්න ඕනේ මේ අංග හත වට වෙලාව චිත්ත සමාධියක්, චිත්ත ඒකාග්‍රතාවයක්. එතන සිත හරි තැන්පත්. හැබැයි ඒ සමාධියට මේ හත වට වෙලා ඉන්න ඕනේ. වට වෙලා නේන තාක්කල් ආර්ය ශ්‍රාංගික මාර්ගයට බැහැලා නැහැ ලෝකෝත්තර පැත්තට. එතකල් ලෞකික පැත්ත. තේරෙනවද කියන්නේ? ඒකම කිව්වේ දැන් දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඊට පස්සේ ඥාන ටිකක් තියෙන්නේ. එතනින් එහාට තියෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය. වඩා මාර්ගඵල කියන ඒවා අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. ඒතර මේ ඥානයන් ටික අනිවාර්යයෙන්ම එන්නත් ඕනේ. ඥානය කියන්නේ දුක පිළිබඳව ඥානය. දුකට හේතුව පිළිබඳව ඥානය. දුක්ඛ නිරෝධය පිළිබඳව ඥානය. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. දැන් මේ අද කතා කරන්නේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. ඒතර එහෙනම් අපි සම්මාදිට්ඨියට එන්න ඕනේ. එතකොට කල්පනා කරනකොට අර සීය හොඳට එතන පිහිටලා තියෙන්න ඕනේ. එතකොට අර සම්මුතියට මනස යන්නේ නැහැ. සම්මුතිය විද්‍යාමාන වෙන්නේ විද්‍යාමාන වෙන්නේ පරමාර්ථයයි. ඒතර පරමාර්ථය විද්‍යාමාන වෙනවා කියන්නේ ධම්මවිචි සම්බෝධියංගය ඒ කියන්නේ මනානුවන. ධම්මවිචි කියන්නේ ප්‍රඥාව. මනානුවන. ඒතකොට එතන මනානුවන තියෙනවා. අනිත් එක තමයි ඒ ආකාරයට මනස ගණ්ඩ නම් සිත මෙහෙවන්න නම් වීරයක් ඕනේ. වීරයක් නැතුව බෑ. ඒතර විරිය සම්බෝධි අංගය. ඒ කියන්නේ මනා අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට වීරිය වැඩිලා. ඒතකොට මේවා දකින්න ඕනේ තමයි. ඒතර සතිය වැඩිලාද කියලා තමන් දකින්න ඕනේ මනසෙන්. යෝනිෂ මානසිකාර්ය මනාව වැඩිලාද කියලා තමන් නුවණින් දකින්න ඕනේ. විරිය ඒ උත්සාහය දැන් වැඩිලාද කියලා මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට වැඩිලද කියලා Taman නුවණින් දකින්න ඕනේ. ඒතර සති ධම්මවිචි වීරිය කියන මේ නිවනට අවශ්‍ය කරන මේ ධර්මතා වැඩෙනකොට සිතට එන ලොකු ප්‍රීතියක්. සතුටක් එන්නේ. හරි මට දැන් නිවැරදිව දැర్శණය වෙනවා. මට දැන් නිවැරදිව පේනවා. මම නිවැරදිව විතර්ක කරන්නේ. මම නිවැරදිවයි ਵਿਚාර කරන්නේ. නිවැරදිව කල්පනා කරනවා, නිවැරදිව ਵਿਚාර කරන්න හැකියාවක් මට තියෙනවා. ලොකු සතුටක් එන්නේ. ඒකට කියන්නේ ප්‍රීති සම්බෝධියංගය. ඊගාවට තියෙන්නේ පස්සද්දි. ඒතර සතිය ධම්මවිචය වීරිය ප්‍රීති පස්සද්දි. පස්සද්දිය තියෙනවා දෙකක්. කාය පස්සද්දි, චිත්ත පස්සද්දි. කාය පස්සද්දි කියලා කියන්නේ මේ නාම ධර්මයන්ගේ සංසිඳීම. පස්සද්දි කියන්නේ සංසිඳෙනවා, සැහැල්ලු බව. එතකොට කයට සිතට ලොකු සැහැල්ලුවක් එන්න ඕනේ. ඒ තමයි කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන්නේ. කයේ සැහැල්ලු බව නෙමෙයි කාය පස්සද්ධි කියන්නේ. සිතේ සැහැල්ලු බවයි කාය පස්සද්ධි කියන්නේ. චිත්ත පස්සද්ධි කියන්නේ විඥානයේ සැහැල්ලු බව. දැන් ඒක පැහැදිලි කරනවා කොහොමද වෙන්නේ කියලා. දැන් විඳින්නේ නැත්තම්. දැන් විඳින්න බැහැනේ පරමාර්ථ ධර්මයන් කෙරේ. අර සම්මුතියෙන් විඳින්න වෙන්නේ. සම්මුතියෙන් බැහැර වුණාම විඳීමක් ගන්න බෑ. ඒ අර ක්‍රියාවනේ දකින්නේ. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙන සැනෙන් නැති වෙනවා නැති වෙන සැනෙන් ඇති වෙනවා. ඒ තමයි සතර මහා ධාතුන්ගේ ස්වභාවය. පඨවි ධාතු ඉපද බිඳෙනවා. ආපෝ ධාතු ඉපද බිඳෙනවා. තේජෝ ධාතු ඉපද බිඳෙනවා. වායෝ ධාතු ඉපද බිඳෙනවා. ඒ බිඳෙන්න ඒ ක්‍රියාවට ගත වෙන්නේ චිතක්ෂණ 17යි. ඒතර චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් කෝටියකට බෙදුවත් ඊටතර කිටි කාලයක්. දැන් ඒ ක්‍රියාව මනසට අනුගත වුණාම ඒ ස්වභාවය ඒ සත්‍ය ස්වභාවය මනසට අනුගත වුණාම දැන් එතකොට විඳින්නේ මොනවද? විඳින්න දෙයක් එතන නැහැ. ලස්සනයි කියලා ගත්ත තැනයි විඳින්නේ. අවලස්සනයි කියලා ගත්ත තැනයි විඳින්නේ. යථාර්ථයට ගිහිල්ලා පරමාර්ථයට ගිහිල්ලා පරමාර්ථය මනසට ගත්තාම ඇතුල් කරාම මනසට ස්ථාවර කරාම පරමාර්ථය එතන විඳීමක් නැහැ. විඳින්න බෑ. විඳින්නේ සම්මුතියෙන්. සුදු පාට එක ලස්සනයි කිව්වනම් එතන තියෙන සම්මුතිය. රෝස පාට එක ලස්සනයි කිව්වනම් එතන තියෙන සම්මුතිය. රෝස පාටත් නැහැ සුදු පාටත් නැහැ කහ පාටත් නැහැ නිල් පාටත් නැහැ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. ඒක සිතට ඇතුල් කරලා නැති තාක්කල් අර සම්මුතියේ මනස පැටලෙනවා. සිත පැටලෙනවා. එතකොට පස්සද්ධියක් එන්නේ නැහැ. එතකොට විඳීමක් තියෙනවා. විඳීමක් හොයනවා. වින්දනයක් හොයනවා. අතර වින්දනයක් හොයනකොට ඒකම විඳීම තුළ විඳින දේ හඳුනාගන්නේ. වේදනාව සංඥාවට ප්‍රත්‍යයයි. වේදනා සංඥා දෙක සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සංස්කාරය කියන්නේ සිත බලවත් කරා. කර්මයක් හැදුවා. සංස්කාර කියන්නේ චේතනා, එවත් කර්ම. ඔය කර්ම හැදුවා. දැන් කර්ම හැදෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ නැහැ විඳින්න නැත්තම්. ඒතර විඳින්නේ විඳින්න බෑ සම්මාදිට්ඨියෙන්. ඒ සම්මාදිට්ඨියෙන් අරගෙන තියෙන්නේ නිවැරදි වූ ක්‍රියාව. මනසෙන් අරන් තියෙන්නේ. දැන් මේක අනුගත ඒකයි නැවතන චතු ධාතු විවත්තාන කියලා එකක් සමත කමඨහන හතරේ තියෙනව නේද? චතු ධාතු විවත්තාන. ඒ මොකද්ද? චතු කියන්නේ හතරයි. ධාතු සතර මහා ධාතු විවත්තාන කියන්නේ දකින්න. සිතහා සිතුවිලි අරුණාම මේ අභ්‍යන්තර ආයතන පහ හා බාහිර සියලුම දේවල් සතර මහා ධාතු. ඒක තියෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාව තමයි අර චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැතිවීම. දැන් එතකොට කොහොමද විඳින්නේ? දැන් විඳින්න බෑ. විඳින්න දෙයක් නැහැ. ඒ කියන්නේ විඳින්න හදනකොට ඒක නැති වෙලා ඉවරයි. ඒ ස්වභාවය මනසට ඇතුල් වෙලා නැහැ. තේරෙනවද? විඳිනවා නම් අනිවාර්යෙන් සම්මුතියට ආයෙන්න ඕනේ. සම්මුතිය විද්‍යාමාන වෙන්න ඕනේ විඳින්න. පරමාර්ථය විද්‍යාමාන වෙලා තියෙන තාක්කල් විඳීමේ සිතක් ඇති වෙන්නේ නැහැ. විඳීමේ සිතක් ඇති වෙන්නේ නැත්නම් හඳුනා ගැනීමේ සිතක් ඇති වෙන්නේත් නැහැ. හඳුනාගෙන තියෙන නිවැරදි ආකාරයට සතර මහා ධාතු හැටියට. දැන් එතකොට එතන සිත ඇලෙන ස්වභාවයක් නැහැ. සතර මහා ධාතුන්ට කොහොමද ඇලෙන්නේ සිත? ඒ ක්‍රියාවට. එතකොට සිත බලවත් වෙන්නේ නැහැ එතන. කියන්නේ චේතනා කියන ස්වභාවයට යන්නේ. සම්මුතිය තුළම තමයි ওই වේදනා සංඥා සංස්කාර කියන සියලු ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ කායපස්සද්ධි කියන්නේ සිතේ සංසිඳීම. එතකොට නාම ධර්මයන්ගේ සංසිඳීම. විඳින්නේ නැහැ. දැක්කන දැක්කා. දාරුචිරයට මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ දාරුචිරයට? ඉක්මනින් මට නිවන් දකින්න බණක් කියන්න කිව්වනේ. පින්නපති වඩිනකොට. නේද? දැන් එතකොට දැන් බණ කියන වෙලාවක් නෙමෙයි මම මේ පින්නපත යනවා කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ වහන්සේ වහන්සේ පින්නපත ගිහින් එනකම් මම ජීවත් වෙයිද? දන්නේ නැහැ නේ මම ඊට ඉස්සර මලොත් වහන්සේගෙන් මට මේ බණ ටික අහගන්න බෑ. පොඩ්ඩක් කියන්නකෝ කෙටි. එහෙනම් දැක්කා නම් දැක්කා කියලා ගන්න කිව්වා. ඇහුණා නම් ඇහුණා කියලා ගන්න කිව්වා. දැනුණා නම් දැනුණා කියලා ගන්න කිව්වා. අරමුණ ගත්තා නම් ගත්ත තැන ගත්තරන් දැනගන්න කිව්වා. අපිට දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් කියනකොට රහත් වෙලා ඉවරයි. රහත් වෙලා ඉවරයි. ඇයි? දන්නව එතනින් එහාට පවත්තලා පවත්තන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ විතර්ක ਵਿਚාර වලට ගිහින්නේ නැහැ. එතන ඉවරයි. ඒතකොට විඳීමක් නැහැ, හඳුනා ගැනීමක් නැහැ, සිතේ බලවත් වීමක් නැහැ. ඒ ධර්මතා නැත්තම් විතර්ක කොහෙද තියෙන්නේ? ඒතර ਵਿਚාර කොහෙද තියෙන්නේ? පැහැදිලිද කියන එක? එහෙනම් විඳීම සංසිඳෙනවා. හඳුනා ගැනීම සංසිඳෙනවා. නිවැරදි ආකාරයට හඳුනාගෙන තියෙන්නේ. ඒතර කර්ම සංසිඳෙනවා. අපකට තමයි චිත්තපස්සද්ධි කියන්නේ. ඒතර කර්ම සකස් වෙන්නේ චිත්තපස්සද්ධි. ඒතර නාම ධර්මයන්ගේ සංසිඳීම එතන තියෙන්නේ. වේදනා, සංඥා, සංස්කාර කියන ධර්මතාවයන්ට මනස ඒ ආකාරයට නෙමෙයි විතර්ක කරන්නේ. නිවැරදිව විතර්ක කරන්නේ. ඒ ගන්නේ පරමාර්ථය. එතකොට කර්ම සකස් වෙන්නේ කර්ම සකස් වෙන්නේ නැත්තම් කොහොමද සිත බහින්නේ ඔහොට? ඒ කම්ම නියම චිත්ත නියම. කර්ම මතයි තියෙන්නේ. දැන් එතන තියෙන චිත්තපස්සද්ධිය. දැන් මේව වැඩෙනවද කියලා බලන්න ඕනේ. ඒ තමයි මේ මෙනෙහි කිරීම තුළ තමයි මේ යථාර්ථය හොයාගන්න පුළුවන්. පරීක්ෂා කිරීම තුළ නුවණ මෙහෙවීම තුළ තමයි මේ සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. අනිත් එක විඥානේ දැන් විඥානේ නිවීමක් ඕනේ. ඒතර විඥානය දැන් කොහමද නිවෙන්නේ? ඒතර විඥානය කර්ම විඥානයක් වෙන්නේ නැහැ. ඒකට කියන්නේ විඥානය කර්ම විඥානයක් හෙවත් අபிසංස්කාර විඥානයක්. අபிසංස්කාර සහිතයි. වුණොත් තමයි කර්ම විඥානයක් වෙන්නේ. අபிසංස්කාර කියන්නේ සංස්කාරවලත් තියෙන බලවත් බව. ඒ කියන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන් කර්මවලට. ඒවට තමයි අபிසංස්කාර කියන්නේ. සංස්කාර කියන්නේ චේතනා. සංස්කාර කියන්නේ කර්ම. කුසල සංස්කාර, අකුසල සංස්කාර, අනිජ්ජාභි සංකාර. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. දැන් මේවටනේ කර්ම කියන්නේ. ඒතකොට කර්ම බවට පත් වෙලා නැහැ විඳින්නේ නැති තැන හඳුනා ගන්නෙ නැති තැන බලවත් වෙන්නේ නැති තැන කර්ම බවට පත් වෙලා නැහැ සිතුවිලි. එතකොට විඥාණයට මොකද වෙලා තියෙන්නේ? විඥානේ සංසිඳිලා. දැන් හොඳට බලන්න අපි සෑම මොහොතකම කරන්නේ එහෙන් රූප දැකලා සිත් හොයනවා නේද? විඥාන හොයනවා. හොයන්නේ නැද්ද? ඔව්. හැබැයි රූප ලස්සන වෙන්න ඕනේ. ඒකනේ බලාපොරොත්තුව. කණින් ශබ්ද අහලා සිත් හොයනවා. නැද්ද? හැබැයි ශබ්දත් මිහිරි වෙන්න ඕනේ. දැන් එතන තියෙන්නේ මොකද්ද රාගයනේ. රාගය කියන්නේ ඇලෙනවා. නාසයෙන් හොයනවා සුවඳ. හැබැයි ඒක මිහිරි සුවඳ වෙන්න ඕනේ. සිතක් හොයන්නේ. සිතක් නේ හැදෙන්නේ වෙන කිසි දෙයක් හදන්න බෑ ඔගේ. නාසය බාහිර ගන්ධය දෙක නිසා සිතක් හැදෙනවා. එහෙනම් සිත් හොයන්නේ අපි. ତර දිව රසය නිසා සිතක් වෙනවා. නැද්ද? ජීව විඥානය. එහෙනම් කයයි පහසයි නිසා සිතක් වෙනවා. මනසයි අරමුණේ නිසා සිතක් වෙනවා. ඒතර අපි සිත් නේද හොයන්නේ. ඒතර සිත් වෙලා සිත එතන ෂණයෙන් නැති වෙන්න දෙනවද? ඒ සිත හටගත්ත සිත ඒක කරුණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ඒතර ස්පර්ශය නිසා අපි විඳිනවා. විඳීමේ සිතක් ඇදුවා, හඳුනා ගැනීමේ සිතක් ඇදුවා, බලවත් වීමේ සිතක් ඇදුවා, කර්ම හැදුවා. අතර පුජ්‍යලෙද්ද හැදුවේ. කෙනෙක්ද හැදුවේ? නෑ. ඒ ධර්මතා ඒ ආකාරයට කර්ම පිළියෙල වෙන්න නාම රූප දෙක නෙමෙයිද ඕනොන්ට ප්‍රත්‍ය උනේ. ඒතර මේ නාම රූප දෙකක් නේද තියෙන්නේ. ඒතර පුජ්‍යලෙක් නෑ නේද? සත්‍යෙක් නෑ නේද? කෙනෙක් නෑ. ඉතින් කෙනෙකුත් නැත්තම් පුජ්‍යලෙකුත් නැත්තම් සත්‍යෙකුත් නැත්තම් මොකද්ද මේ වෙන විකාරේ? ආ කොහෙද මේ යන්නේ? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ සත්‍ය ಜಾති උම්මත්තකයි. ಜಾති උම්මත්තකයි. උපත්යම පිස්සු. ಜಾති අන්දයි කිව්වා. පේන්නේ. දැන් සම්මුතියෙන් බලන තාක්කල් යථාර්ථය පේනවද? නැහැ පේන්නේ. සත්‍ය පේන්නේ. සත්‍ය වහලා තියෙන්නේ. ඒ සත්‍ය වහපේකට තමයි මෝහය කියන්නේ. දැන් අපි ගන්නවා දැන් අපිට ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නත් ඕනේ. ඕනේනේ අනිවාර්යයෙන්ම. ඒතර මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියදී මේ සියල්ල සම්පූර්ණ සම්පූර්ණ වෙන්න ඕනේ. තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තට. ඒතර ලෝකෝත්තර පැත්තට යන්න නම් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. දැන් ඒකනේ හොයන්නේ. මේ හතර අවබෝධ වෙලා නැහැනේ තාම. දැන් මේකේ තියෙනවා. දැන් අපි අර රූපයක්නේ විතර්ක කරන්නේ. කල්පනා කරේ රූපයක් පිළිබඳ. විචාර කරේ. දැන් විතර්ක ਵਿਚාර දෙක සිතින් නේද කලේ? කල්පනා කරේ සිටි. සොයා බැලුවේ සිටි. බාහිර රූපේ රූපයටයි ති. හරිද? ඒකට උපකාර කළේ ඇහැනේ. පැහැදිලිද කියන එක. දැන් එතකොට ඇස රූපේ ක්‍රියාවක් ඒක ප්‍රධාන වුණා ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් චක්කු ඉන්ද්‍රිය කියලා කියන එකට චක්කු කියන්නේ ඇස ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒ යා නැත්තම් රූප බලන්න බෑනේ. දැන් ඒතකොට නාම රූප දෙකක ක්‍රියාවක් නේද මේ තියෙන්නේ? නැද්ද? නාම රූප දෙක ක්‍රියාවක්. දැන් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ කොහෙද? මවගේ ගර්භාෂය. ප්‍රතිසන්දි විඥාණය යුක්තාණුවට සම්බන්ධ වෙච්ච තැන ඉඳලා ක්‍රියාව පටන් ගත්තා. නාම රූප. ඒක තමයි විඥාන පත්‍යා නාම රූප. පටිච්ච සමුප්පාදය පිළිබඳ හොඳ අවබෝධයක් ඕනේ. මේ ධර්මයේ නිවැරදිව තේරුම් ගන්න. මොකද හැම පැත්තකින්ම ගලපන්න ඕනේ. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. කර්මය හා චිත්ත නියාමකේ නියාම ධර්මයේ පිළිබඳ හොඳ පැහැදිලි අවබෝධයක් වෙන්න ඕනේ. එතකොට නිවැරදි සම්මාදිට්ඨියට එන්න ඕනේ. තව තියෙනවා ඥාන ඥාන අටක් තියෙනවා. ඒ ඥාන අට එන්න ඕනේ. ඒ කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං, ඒ වගේම අත්තපටිසම්භිදේ ඥානං, ධම්මපටිසම්භිදේ ඥානං, නිරුත්ති පටිසම්භිදේ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං කියන මේ හතරත් එන්නත් ඕනේ. දැන් බලමු මේ එනවද කියලා. එනවා. දැන් නාම රූප දෙකේ ක්‍රියාව තුළ ආයතන හය පහල කරානේ. ආයතන හයට නේද ස්පර්ශ සිද්ධ වෙන්නේ. ඒ නිසා සලආයතන පත්‍ය පස්ස කිව්වා. ස්පර්ශය. දැන් ස්පර්ශය උන් නැත්තම් විඳින්න බෑනේ. ඇට රූපයක් ස්පර්ශ උන් නැත්තම් එහෙම විඳින්න බෑ. කනට ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ කනෙන් විඳින්න. එහෙනම් ආයතන හයට ස්පර්ශ හයක් තියෙනවා. ස්පර්ශය නිසා විඳීම් හයක් තියෙනවා. සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. එතකොට ස්පර්ශය නිසා විඳීම් හයක් තියෙනවා. විඳීම් හය තුළ ඇලීම් හයක් තියෙනවා. ඇලීම් හය තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තියෙනවනේ. ඇලෙනවනේ සිත. විඳින තැන ඇලෙනවා. ඒතර වේදනා පච්චය තණ්හා. ඒතර ඒක උපාදාන කරගන්නවනේ. ඇලුනා නම් සිත යම් තැනක ඒක අපි තදින් අල්ල ගන්නවා මනසින්. ඒ තමයි සිතේ ස්වභාවය. මොකද නැවත ඒක හොයනවා අපි. නැවත ආස්වාදයේ විඳින්න තියෙන ආස්වාව තමයි තෘෂ්ණාව කියන්නේ. ඒතකොට සිත එතන ඇලිලා. ඒතර වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය දැන් අර තදින් ග්‍රහණය කර ගැනීම නිසා අපි ආයි කර්ම කරනවා. ඒ කියන්නේ වර්තමාන භවය. ඒ කර්ම කිරීම නිසා තමයි අර මං කිව්වේ අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික. ඒකයිති කාම භව, රූප භව, අරූප භව වලට. භවපච්චය ජාති. ඒතොර භව තුනක් විශ්ේ ක්‍රියාත්මක කරනවා නම් කර්ම සකස් කරලා තියෙනවා නම් පහල කරනවද නැද්ද? පහල කරනවා. පහල කරනවාට කියන්නේ ජාති කියලා. භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ. ඒතොර ජරා කියන්නේ දිරීම. දැන් මේකක් තියෙනවද? තියෙනවා. කොණ්ඩේ ඉදෙනවා. කැමති නැහැ. රැවුලේ ඉදෙනවා. කැමති නැහැ. හැම රැලි වැටෙනවා. තල කැලල් එක එක තැන් තැන් වලින් එනවා. වයසට යනකොට බාන්නකො නැද්ද? එනවා. ඒවට කැමතිත් නැහැ. ඇස් පෙනීම අඩු වෙනවට කැමතිත් නැහැ. කන් ඇහිම අඩු වෙනවට කැමතිත් නැහැ. දත් හැලෙනවට කැමතිත් නැහැ. එකකටවත් කැමති නැහැ. ඒ කියන්නේ ජරාව අපි ප්‍රතික්ෂේප කරනවා. කැමති නැහැ. ඇයි අකමැති? දුක්ඛින්දා. දුක්ඛින්දානේ අකමැති. ව්‍යාධි, ලෙඩ රෝග වලට කැමතිද? කිසිම හෙම්බිරිසාවටත් කැමති නෑ. නෑනේ? ඒකටත් කැමති නෑ. ඒතර ව්‍යාධි අකමැති ඇයි දුකින්ද? ලෙඩ රෝග. මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස කියන ඒවා තොර ප්‍රියන්ගෙන් වෙන්නීම කැමති දේ නොලැබීම නැකමැති දේවල් ලැබීම දුක්ද නැද්ද? දුක්. ඒක සත්‍යද? ඇත්ත ඒක. බොරුවක් නෙමෙයිනේ. සත්‍යයක්. ඒක පරම සත්‍යයක්. ඇයි? ජාතිපච්චය ජරා මරණ. හටගත්තා නම් එතන තියෙන්නේ ජරා මරණ අනිවාර්යෙන්. හරි. එතකොට ඒක දුක්ඛාරි සත්‍ය නෙමෙයිද? ඒක දුක්ඛාරි සත්‍ය. ඔතනම හේතුව තියෙනවා. හේතුව දන්නවා ඔයාලා samudāre සත්‍ය ඒ කියන්නේ තෘෂ්ණාව. 108 ආකාරයේ තෘෂ්ණාවනේ samudāre සත්‍ය. ඒතර 108 108 ආකාරයේ තෘෂ්ණාවගේ නිවීම තමයි නිවන කියන්නේ. තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා දේශනා කළා මහණෙනි මේ 108 ආකාරයේ තෘෂ්ණාවේගේ අවසානය තමයි නිවන. එතකොට එහෙනම් තණ්හාව තමයි ප්‍රධාන. දැන් ඔතන තියෙනවා. ඒ කොහොමද? දැන් ওই දුක විඳ විඳ කාමයන්ට ඇලෙන්නේ නැති. දැන් මේක හොඳටම දන්නවා මේ දුකයි කියලා. ජරා ව්‍යාධි මරණ දුකයි කියලා දන්නවා. ඒ දැන දැන ගෙවල් දොරවල් වලට කැමතියි. යාන වාහන වලට කැමති. ඉඩ කඩම් වලට කැමති. මිල මුදල් වලට කැමති. ආභරණ වලට කැමති. අඹ දරුවන්ට කැමති. නැද්ද? ඉතින් කාමාශ්‍රවනේ. ඔයාට කියන්නේ ඒවට කැමතිනේ. එහෙනම් කාමාශ්‍රව. හරිද? දේව භවයෙන් භවයටත් ඕනේ ඒ හින්දා පින් කරනවා භවආශ්‍රව. මීට වැඩි ටිකක් එහෙ ගිහිල්ලා හොයාගන්න. ඒකට පින් කරනවා ඒක භවආශ්‍රව. භව තණ්හාවෙන් තමයි පින් කරන්නේ ගොඩක් කට්ටිය. එතකොට කාම තණ්හා භව තණ්හා. හරිද? කාමාශ්‍රව භවආශ්‍රව, ditthi ආශ්‍රව. මේ නිවැරදි ආකාරයට මේ නිවැරදි ක්‍රියාව නොදකින තාක් කල් ditthi. ditthi කියන්නේ දර්ශනේ වැරදි. ditthi කියන්නේ දකිනවා කියන එක ඒක තනි වචනේ පාවිච්චි කළේ වැරදියට දකිනවා කියන්නේ. එතන සම්මා ditthi නෑ. දැන් මෙච්චර වෙලා කතා කළේ සම්මා ditthi ගැන. පෙන්වන්නේ සම්මා ditthi කියන්නේ මොකද්ද කියලා. එතන එහෙනම් ditthi ආශ්‍රවය. ඒක කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව කියන මේ ආශ්‍රව තුනම දැන් තියෙනවද නැද්ද? ඉතින් දුකක් තියෙන දුකට හේතුවක් තියෙනවානේ. දැන් පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාවෙන් පටන් අරගත්තට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්තිය පැවැත්ම සත්‍යාගේ භව තුනක පැවැත්ම පෙන්වන්නේ නිවැරදිව පටිච්ච සමුප්පාදේ. අතීත භවය, වර්තමාන භව, වර්තමාන භවය හා අනාගත භවය. එතකොට අවිද්‍යාවෙන් පටන් ගන්න තියෙන්නේ හැබැයි අවිද්‍යාවෙන් පටන් ගත්තට අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. අවිද්‍යාව මේ නිකන් හටගන්නේ කන්නේ නෙමෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ආශ්‍රව. ආශ්‍රව ප්‍රත්‍යයෙන් තමයි අවිද්‍යාව. ඒ කියන්නේ ආශ්‍රව වලට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ අවිද්‍යාව නිසා. මෝහය නිසා. තේරෙනවද? ඒ කියන්නේ තණ්හාව ෂේ කරන්නේ නැහනේ. තණ්හාව ෂේ කරන්නේ නැත්තේ මෝහය නිසා. මෝහය කියන්නේ අවිද්‍යාව. ඒතර අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රවය. එහෙනම් දැන් ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යය අවිද්‍යාව ආශ්‍රවවලට ප්‍රත්‍යයයි. එයි ආශ්‍රව තියෙන කෙනාට තමයි අවිද්‍යාව තියෙන්නේ. අවිද්‍යාව තියෙන කෙනා තමයි ඇලෙන්නේ. විද්‍යාව උපදවා ගත්තා නම් ඇලෙන්නේ නැහැ. ඒක ක්‍රියාවෙන් පෙන්වන බුදුරජාන් වහන්සේ. සියලුම ඇලීම් අතහැරියනේ. ආ එතකොට ආශ්‍රව සේකලා. දැන් ඒතොර ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. අර දුක විඳ විඳ හේතුවනේ හදන්නේ අපි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු කියන ඒවා දුකයි කියලා දැන් දන්නවනේ. ඉතින් දැන් එතනම හේතු හදනවානේ. එතනම හේතුව තියෙන්නේ. ඇයි? අර දුක් විඳ විඳයි ආශ්‍රව. ඉතින් එහෙනම් එතන අවිද්‍යාව. ඉතින් අවිද්‍යාවපච්ච සංඛාරා. ඉතින් කර්ම හදනවා. සංඛාරපච්ච විඥාන. එහෙනම් අවිජ්ජායත් ඒවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ එහෙනම් අවිද්‍යාවගේ අවසානය තමයි සංස්කාරයන්ගේ අවසානය. ඉතින් අවිද්‍යාව අවසන් වෙන්න නම් ආශ්‍රව අවසන් වෙන්න ඕනේ. දැන් කවද්ද කරන්නේ ඔක එතකොට? දැන් දුක තියෙන දුකට හේතුව තියෙනවා. ඒතර ආශ්‍රව අයින් කළොත් නිරෝධයි. ඒක ආර්ය සත්‍යයක්. ඒ තමයි නිරෝධාරි සත්‍යය. ඒතර මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් පෙන්වුවේ ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය තෘෂ්ණාව සේවෙන ආකාරය. කර්ම සේවෙන්න ඕනේ. අවිද්‍යාව ෂේ වෙන්න ඕනේ. එතකොටයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්නේ. එතකන් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. එතකන් ලෞකිකයි. පැහැදිලිද කියන එක. මේ ධර්ම දේශනාව අවසන් කරන්න කියනවා. කාලය. දැන් පුළුවන්ද බැරිද? දුක තියෙන දුකට හේතු එතනම තියෙනවා. දැන් දුක විඳ විඳ ආයි ඒකට හේතු හදනවා. ආශ්‍රව හදනවා. දැන් ආශ්‍රව අයින් කළොත් එහෙනම් අවිච්ඡාව අවිද්‍යාව ඉවරයි. එතකොට විද්‍යාව උපදිනවා. එතකොට විද්‍යාව උපදිනවා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ විද්‍යාව නේ උපදවාගත්තේ. අවිද්‍යාව අවසන් කළා. ඉතින් අපි නෑනේ. අර දුක විඳ විඳ ආයි හේතු හදනවානේ. දුකට හේතු හදන එතනමයි තියෙන්නේ දුකට හේතුව. ඒකයි මේ දුක හා දුකට හේතුව. ඒතර හේතු අයින් කළොත් ඒ තමයි Nirodha. ඒ කියන්නේ දුක්ඛ Nirodha. කියන්නේ ජරා මරණ ශෝක පරිදේ ඒක නෙවීමක් තියෙන්නේ. ආශ්‍රවයින් කළොත්. ඒ තමයි නිවන. මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය. හැබැයි ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත. ඒතර කර්මසේ වෙලා. කර්මසේ වෙලා නම් ප්‍රතිසන්දියක් ගන්න බෑ. එතකොට ක්ලේශ පරිණිර්වාණය ස්කන්ධ පරිණිර්වාණය. ඉස්සලා නිවෙන්නේ කෙලස් ආශ්‍රව ශේකරා. ඊට පස්සේ අර පෙර කර්ම ශක්තියෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ක්‍රියාව තියෙනවා. ඒක කර්මශය කළා නිසා විඥාණයට බෑ බහින්න තව තැනකට. ඇයි? කර්ම නැහැ. පැහැදිලිද කියන එක. එහෙනම් සසරින් නිවනට. බණ කිව්වේ. ඉතින් තේරුම් ගන්න හැබැයි සතිහා යෝනිසෝ මනසිකාර්ය අනිවාර්යෙන් ඕනේ. ඒතර පස්සද්දි එන සංසිඳෙන්න ඕනේ. ඒතර සංසිඳුනහම ඒතර කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, ඒතර සතිය ධම්ම විචේ වීරය පීති පස්සද්දි. ඒතර සමාධි. එතන චිත්ත ඒකාග්‍රතාවය තියෙන්නේ. ඒතකොට අර අංගාට පිරිවෙල අංග හත පිරිවෙල වෙලා ඉන්නේ. ඒ තමයි සමාධිය. ඒතර උපේක්ඛා. ඇලීම් ගැටීම් නැහැ. රහතන් වහන්සේ ඇලෙන්නෙත් නැහැ. ගැටෙන්නෙත් නැහැ.